ඊළඟට ඉන්දික මහත්තයා අවසරයි හම්දුරනේ මාව ඇහෙනව නේද? ඇහෙනවා. හරි. හම්දුරනේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ වන්තර ප්‍රතිලෝම පටිච්චසමුපාදය ගැන දේශනා කරා. එතනදී මට හිතෙන්නේ අර මූල දෙක අපි අර ගිය සතියේ සාකච්ඡා කර මූල දෙක කියන එක වැඩි හරියක්ම ප්‍රතිලෝම මේ පටිසම්පාදයට අනුකූලයි කියලා මොකද අර සමහර කියනනේ අර චක්‍රයක් වුණාම මේ බින්දෙන්ද මේ මූල තියෙන්න බෑ කියලා. ඔව්. බින්දින තැන් තියෙන්න පුළුවන් හැමෝටම අනිත් පැත්තට. එතකොට මේක ඒ ඒ අදහස નિවරදිද හඳුරන්නේ නැත්නම් ඊට වඩා දෙයක් තියෙන්න පුළුවන් අනිත් පැත්තට ගත්තොත්. දැන් දැන් අපි කියන්නේ දැන් මේ කය සම්බන්ධව කතා කරනකොට අපි දිලස්ථාන මර්මස්ථාන කියලා කියන්නේ එතකොට මේ නිලස්ථාන කියලා කියන්නේ මේ කය උත්තේජනය කරන්නට පුළුවන් වඩා පහසුම තැන්. මර්මස්ථාන කියලා කියන්නේ මේ කය විනාශ කරන්නට ඉතාම පහසුම තැන්. එතකොට ඒ වගේ මේ මේ සංසාර චක්‍රය ඒක සක්‍රිය කරන්නට පුළුවන් සාධක ඒ සක්‍රිය කරන්නට පුළුවන් හොඳම ප්‍රබලම සාධක දෙක තමයි අවිද්‍යාව සහ තණ්හා. එතකොට මේ ප්‍රබලම සාධක දෙක අහෝසි කලන් පස්සේ ඒකම තමයි ඒකේ මර්මස්ථානය වෙන්නේ. එහෙම නැත්නම් එහි අහෝසි වීම වෙන්නේ. දැන් අපි අඹ අඹගේ අඹ ගහ ගැන කතා කරනකොට අඹ ඇට අඹ පැලේ අඹ ගහ අඹ මල අඹ ගෙඩිය ආදී වශයෙන් අපිට කතා කරගෙන එතකොට මේ ඔක්කොම එකම චක්‍රයක්. ආය අඹ ඇට වශයෙන් හැටගන්න. හැබැයි මේකේ අපිට චක්‍රයක් වුණාට ප්‍රධාන හේතුවක් අපිට පේනවා. ඒ තමයි අඹ ඇටය. ඒ අඹ ඇටය කියන එක අහෝසි කිරීමේදී තමයි අර ටික සම්පූර්ණයෙන් අහෝස වෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්දික මහත්තයා කිව්ව කාරණේ හරිය වටහා ගැනීම නිවැරදි. අපිට අර නිරුද්ධ කිරීමේදී තමයි මේකේ විශේෂ වැදගත්කම තියෙන්නේ. දැන් අපිට මේක චක්‍රයක් හැටියට කතා කරනකොට ඒකේ කොහොමද මුලක් ගැන කතා කරන්නේ? ඒකේ කොහොමද ප්‍රධාන කාරණයක් ගැන කතා කරන්නේ කියලා නිකන් වාද විවාද කරන තර්කයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි මේක නිරුද්ධ කිරීම ගැන කතා කරනකොට වඩාම වැදගත් වෙනවා. මේ මූල සාධකය මොකද්ද? මේ මර්මස්ථානය මොකද්ද කියලා හඳුනාගන්න. මේ මහඳුරනේ වහන්සේ පැහැදිලි කිරීම හොඳයි. ඒ කියන්නේ මර්මස්ථානයයි මොකද්ද පැත්තටයි අදාළ දෙකම එකම කාරණා නිසා තමයි ඒක වැදගත්කම තියෙන්නේ.